හත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවා සම්බන්ධතාවනකලේ සිට අපට ඇරුම් කළ රම්‍යා ශ්‍රයානි පතිරණ ඔබ සඳහන් කළ ආකාරයට කුරුණෑගල මැලිසිරිපුර 500 ගම නා උයන ආරණ්‍ය සේනාසනයේ සිට අප මේ සූදානම් වන්නේ ජාතික ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සුදේශීය සේවය ඔස්සේ ගෙනෙන උදෑසන ධර්මානුශාසනාව මෙතන සිට ගෙනෙන්නට ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථා අනුශාසක දුරන්දර මහෝපාද්‍ය ශාසන දජ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය නා උයනේ අරියදම්ම නායක ස්වාමින් වහන්සේගේ මහන්සියගේ දිවිගේ මාර්තු 27 වෙනි දිනට එදී තිබුණු පැවිදි දිවියේ 55 වන වසර සැපරීමත් ඒ වගේම අද අප්‍රේල් මාසයේ 24 වෙනි දිනට එදී ඇති උන්වහන්සේගේ 73 වෙනි පුණ්‍යවන්ත ජන්මදිනයට දිගාසිරි ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන ඊයේ දවසේත් ඒ වගේම අද දවසේත් මේ පින්බර පුණ්‍ය භූමියේ මේ පින්කම් මාලාව සංවිධානය කොට තිබෙනවා. නාවින ආරණ්‍ය සේනාසනාධිකාරී පූජ්‍යපාද අගුල්ගමුවේ අරේනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ වගේම අතිපූජනීය නාවිනේ අරියධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක පූජ්‍යපාද නාගපුකුණේ අරියශීල ස්වාමීන් වහන්සේ සමග ආරණ්‍ය සේනාසන වාසී ගෞරවනීය මහා සංඝ රත්නය ඒ වගේම දෙස් විදෙස් බොදු ජනතාව මේ පින්කම් මාලාව හා සහසම්බන්ධ වී සිටිනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හර්ෂන් සමරසිංහ මැතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සමස්ත කාර්ය මණ්ඩලය ඒ වගේම ජනහද හඳුනන මහජන බැංකුව එහි සභාපති WG කරුණාජීව මැතිතුමන් මහජන බැංකු අලවි අංශ ප්‍රධානී දීපාල් අබේසේකර මැතිතුමා සමග මහජන බැංකුව මෙම අසිරිමත් පින්කමේ බැතිබර දායකත්වය ලබාගෙන තිබෙනවා. අද හිමිදිරි උදෑසන සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි උවැසි උවැසියන් අතිවිශාල පිරිසක් අප මේ කතා කරන සුවිසල් ධර්මශාලාවේ ඒ වගේම මේ පිම්බීමේ ඉඩ ඇති සෑම තැනත් බැතිබර සිටින් තන්පත් වී සිටනායුරු අපට දැක බැල ගැනීමට පිළිවන්. විශේෂම මේ රාත්‍රියේ වර්ණවත් විදුලි ආලෝකයෙන් ඒ වගේම බොදු ගජ පතාක වලින් වර්ණවත් අලංකාර අලංකృత මල් සුගන්ධෙන් මුළු නා වූන ආරණ්‍ය සේනාසනයේම ඒකාලෝක වින් පැවති බව සඳහන් කළ යුතුයි. අද දවසේදී අප සූදානම් මෙතන සිට උදෑසන ගුවන්විදුලි ධර්මානුශාසනාව ගෙන එන්නට විශේෂයෙන්ම අද අප්‍රේල් මාසයේ මේ වාසනාවන්ත දවසේ 73 වන පුණ්‍යවන්ත ජන්මදිනය සමරන අතිපූජනීය නාවීනේ අරේදම්ම නායක ස්වාමීන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා මතු උතුම් ලෞතරා බුදුබම ලැබේවා කියලා අපි සියලු දෙනාම සාදුකාරය පාත්වා ආශිර්වාද කරමු.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 පින්නතුනි තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් බුදු වීමෙන් වසරක් පිරෙන වෙසක් පොර පසළොස්වක පොහොව දවසේදී කපිලවස්තු පුරනරුවට වැඩම කරවා ගගනතලයේ රුවන් සක්මනක් මම නිර්මිත බුදුරුවක්ද මම සවනක් බුදුරැස් ලීදුවමින් අසීමිත අසාධාරණ යමාමහා පෙළහැර පාමින් දේශනා කොට වදාළ විශිෂ්ට ධර්ම දේශනා පෙළක චර්යා පිටකයට ඇති ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. ධර්ම දේශනාවේ සවන් දෙන සෑම දෙනාම සාවධානව සමාහිතව මේ දේශනෙහි අභ්‍යන්තරයේට සිත පිහිටුවාගෙන සවන් දීමට අදිෂ්ඨාන කරමු. මේ දේශනාව තුළින් අපි දෙපාර්ශ්වයටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ප්‍රතිලාභ කළ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන මාර්ගඵල නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනාවෙන් සෝදානම් වෙමු. සරුවක්ඥන් වහන්සේ විසින් දෙසූ මේ ගාථාවේ කෙටි තේරුම දදී අදිෂ්ඨාන බල පිහිටුවලා සත්‍ය වචනේ පරිතරයට පත් වෙලා මෛත්‍රී භාවනාවේ මුදුනටපත් වෙලා ලෝතුරා බුදුබාටපත් වුණා කියන කෙටි තේරුමයි. සරුවඥන් වහන්සේ දීපංකර පාදමූලයේදී සුමේද තාපසව නියත විවරණශ්‍රී ලබාගෙන බෝධිසම්භාර අදිෂ්ඨාන කරන්න යෙදුණා. දස පාරමිතාව අදිෂ්ඨාන කරන වාර 10 දීම මාපලවද කම්පා වුණා. ඒ දවසේදී අදිෂ්ඨාන කළ පරිද්දෙන් සාරා සංකේය කල්පලක්ෂයේ මුළුල්ලෙහි බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන ඇවිත් ලෝතුරා සම්මා සම්බුදු වුණා. බුදු වීමෙන් පසුව 45 වසර මුළුල්ලේම මුළු තුන් ලෝක ධාතුවේ අනන්ත පරිමාණ සත්‍යයන් වෙත මෛත්‍රී බලය නිරන්තරයෙන් පවත්වමින් නොවැඩ සලසලා සූවිශා සංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණවා වදාළා. ඒ මේ සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වූ මේ ගාථාවේ විශේෂ පාරමිතා තුනක් සඳහන් වන අතර මෛත්‍රී පාරමිතාව ගැන හෙටේ හැඳින්වීමකටයි සූදානම්. එන්න තුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රී පාරමිතාව අතිශයින් උත්කෘෂ්ඨ අන්දමීම පෙරුවා. මෛත්‍රී පාරමිතාව, මෛත්‍රී උපපාරමිතාව සහ මෛත්‍රී පරමත්ත පාරමිතාව. ඒ මේ පාරමී පෙරූ ආස්භාව අනන්තයි. විශේෂයෙන්ම සඳහන් වෙනවා ඒක රාජේ මහරජතුමාණන් සම්බන්ධව ඉදිරි කතාවක් කෙටියෙන් පමණක් අපි හඳුන්වනවා ඒක රාජ මහා බෝධිසත්වයන් වහන්සේ පරම ධාර්මිෂ්ඨයි රට බොහෝම සුභික්ෂයි. ජනතාව සමග සම්පන්නයි. ස්වයං පෝෂිතයි. සාමාන්ත රජ කෙනෙක් මේ රට අල්ලා ගන්න ආපු වෙලාවේ රජතුමාගේ අමිත මනුල්ලේ කිව්වා ගල් කැටයක් අරගෙන කපුරු රැලයක් එලවන්නක් මෙන් මේ අය පළවා හරින්න පුළුවන් කියලා. දෝෂතුන් වහන්සේ කිව්වා එපා දරුවෙනි. රාජිනිසාවත් ස්වල්ප උද අකුසලයක් නොකළ යුතුයි. කියලා ධර්ම සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේ ඇවිත් අල්ලාගත්තා. සතර රජුරුවන් මේ ඒකරාජ රජතුමා ඇතුළු පිරිස අල්ලාගෙන පාජිප් ඉහළ පැහැරගත්ත සිංහාසන ආරූඪ වුණා. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ දෙපයින් අල්ලලා උඩ බාල්ක කෙල්ලුවේ. මේ වදදීමක් ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ මොනතරම් හිතේ මෛත්‍රී බලයක් පැවැත්වාද කියනවා නම් මේ ඉල්ලීගෙන මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන බලේ වැඩලා කසින භාවනාවත් වල්ලාස සමාපතිලාභී වුණා. අදිෂ්ඨාන බලෙන් බඳුන්ලෙහි අහසේ බද්ද පරියන්තෙන් වාඩි වුණා. මේ ආචාර්ය දුටු අර සේවක පිරිස රජතුමාට ගින් කිව්වාම ඇවිල්ලා වැඳ වැටුණා. සමාව ඉල්ලුවා. සිංහාසනයේ වාඩි වෙන්න එන්න කිව්වා. දෝෂතුන් වාසිකව මට ලොකු සිංහාසනයක් ලැබුණා. මාමෙන් මේ රාජ්‍ය ධාර්මිකව පවත්වගෙන යන්නේ කියලා තමන් වහන්සේ අනුශාසනා කළ හිමවත් ප්‍රදේශයට වැඩියා. ආචාර්යය නේද පින්නතුනි. ඒ මේ සරුවඥන් වහන්සේ තමයි බුදු බාටපත් වී අපට මේ දේශනය පැවැත්වුවේ. දැන් අපි සලකා බලමු අපේ චිත්තසංතාන හැම වෙලාවෙම මෛත්‍රියෙන් පවත්වන්නේ කොහොමද කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංගරුව නමතා දේශනා කරලා තියෙනවා මෙත්තානිසංස සූත්‍ර දේශනාව. අග්ගික්කන්දෝපම සූත්‍රයේ අසලත් දීතියට තැති ගැනීමටපත් වූ භික්ෂු සංඝයා වහන්සේගේ අශ්වශීල පිණිස අනදමා හිමියන් වහන්සේගේ ආරාධනෙන් මේ සූත්‍ර දේශනේ පැවැත්වුවා. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ මෛත්‍රී සිත ගඩෝ පමණින් ලැබෙන ආනිසංස 11. එයින් 10ක් මේ ජීවිතේම ලැබෙනවා. ඒ මොනවාද? මෛත්‍රීසිත ආසේවිත භාවිත බහුක්ලේ කුත වශයෙන් මුලපටන් ධාන බවට දක්වා දිනු කරනවා නම් එවැගේම ඊ අට ආකාරයකින් සඳහන් වෙනවා සෝදානම් කළ යානාවක් මෙන් නිතරම මෛත්‍රියේ සෝදානම් සිතකින් ඉන්නවා නම් එවැගේම වස්තු කතායි කියලා මේ ගියක් ගොඩනගන්න මාලිගාවක් ගොඩනගන්න හොඳ පදනමක් සකස් කරගත්තා වගේ හැම වෙලාවෙම තමන්ගේ මෛත්‍රී සිත පිහිටුවා ගන්න සුදුසුව පුරුදු කළා නම් අනිත්‍යතාවය නිරන්තරයෙන් අවදි කරගත්ත මෛත්‍රී සිතින්ම ඉන්නවා නම් පරිචිතාය නිරන්තරයෙන් කුහුණුව ලබා ගන්නවා නම් මෛත්‍රී සිත පිළිබඳව එවැගේම සුසමාරද්ධායේ අතට ගත්ත දෙයක් මින් හැමෙලයි මෛත්‍රී සිත සූදානමින් තබා ගන්නවා නම් 11 මහා ආනිසංසයක් ඒ ජීවිතයේ අපිට ලැබෙනවා. පළවෙනි කාරණේ සැපසේ නිින්ද යනවා. දෙවෙනි කාරණේ සැපසේ අවදි වෙනවා. තුන්වැනි අපුරුෂයෙන් නොපෙනී යනවා. දෙවියන්ද ප්‍රිය වෙනවා. මිනිසයන්ද ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එවැගේම අමියාවුද වසවිස ගිනි විපත් වලකිනවා චිත්ත සමාධිය ශනික ශනිකවම ලැබෙනවා ඒකම මොහොනේ වර්ණේ ප්‍රසන්න වෙනවා මුළු සරුවාංගෙම වර්ණවන්ත වෙනවා මරණාසන්න මොහොතේදී පවා මනස සිහිනුවණින් ඉන්නවා මෛත්‍රී ඥාන ප්‍රතිලාභ කරගෙන අනාගාමී වුණා නම් ඒකාන්තයෙන් බඹලෝ උපදිනව නැහැ තාපසු මනලෝට දෙවලෝට එන්නේ නැතිව එහිදීම රහත් වෙලා පිරිනවම් පානවා. මේ කියන ආනිසංස 11ක් සරුවක් යන වාසේ දේශනා කළා. ඒක අපට අත්දකින්න පුළුවන්. ගිහි බෞද්ධයන්ට මේ ධ්‍යාන වඩනවා කියන එක අමාරුයි කියලා බොහෝ දෙනා හිතනවා. එහෙම හිතන් දෙපා. බුදුරජාන් වහන්සේ ඇදෙන්නේ කාලේ කොසඹෑ නුවරේ උදේනි රජුරුවන්ගේ රජමාලිගාවේ සිටේ සාමාවතිය ඇතුළු 500ක් විසෝවරු මෛත්‍රී ධාන වැඩුවා. මෛත්‍රී ධාන බලයෙන් මේ ඇතු පුදුම ආශ්චර්යයක් සිද්ධ කළා. ඒ විසෝවරුන්ට එරෙහිව ක්‍රියා කළ මාගන්ධිගේ බොරු පැමිණිල්ලක් නිසා රජතුමා කෝප වෙලා මේ 500ක් දෙනා පෙළේ හිටවලා මරන්නට දුන්න අරගෙන සූදානම් වුණා. සාමාත්‍ය ඇතුළු පිරිස 500 දෙනා මෛත්‍රී ධානයටපත් වුණා. රජතුමා ගල් ගැවුණා. ඊතලේ විදින්ද බැරි වුණා, දෙවුලන්න ගත්තා, දාඩියේ මුගුරු ඇකරුණා. ඒ බාදුටුවා වූ සාමාවතී මෛත්‍රී ධානයෙන් අවදි වෙලා රාජ්‍යරවණ්ඩ කතා කළ මහ රාජ්‍යරණ්ඩ බය හිතුණාද? එසේ මන්ට බයක් හිතුණා. එලලා දුණු ඊතල පස්සක දාලා අර බිසෝට වැන්දානේ රාජ්‍යරු පුදුම දෙයක්. මට වඳින්න එපා මගේ පියාණන් වහන්සේට වඳින්න. ඔබේ පියා ජීවිතුන් අතර නැහැනේ. මගේ පියා කියන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ, මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එලෙනා රජුරු තෙරුවන් සරණ ගියා. ඊට කලින් බෞද්ධයෙක් වශයෙන් නෙමෙයි හිටියේ. ඒ වගේම උත්තරාම උපාසිකාව සිරිමාව දමනයේ කෙනේ මෛත්‍රී ධ්‍යාන බලයේ මේවා දිග කතාවල් මම කෙටියෙන් හඳුන්වන්නේ මේ ආනිසංස පස්සේ කෙටියෙන් දක්වලා මෛත්‍රී භාවනාව පුරුදු කරගන්නේ කොහොමද කියන ගැන හඳුන්වන්නටයි. ඉන්නතුනේ මේ මෛත්‍රී භාවනා බොහොම සරලයි. බොහොම සහැල්ලුයි. බොහොම ලේසියෙන් පුරුදු කරගන්න පුළුවන්. දෙමාපියෝ දන්නවා දඩුවන් වෙත දක්වන අසීමිත කරුණාව මෛත්‍රිය. ඒ දෙමාපියන්ගේ సంతානයේ තමන්ගේ දරුවන් ගැන තියෙන හදපත්ලෙන් පිහිටියා වූ මෛත්‍රිය කාටත් ඒ වගේ පවත්වන්න පුරුදු වීමයි මෙතන හඳුන්වන්නේ මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ෂේ කියන මේ බුද්ධ වචනේ මව් කෙනෙක් පිය කෙනෙක් එකම දරුවෙකුට යම් බඳු ආකාරයෙන් මෛත්‍රී සිත් පවත්වනවා නම් ඒ වාගේ මෛත්‍රී සිත සෑම සත්‍යයන් වෙත පැවැත්විය යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේගේ උපදේශයයි මේ මෛත්‍රී නමින් හඳුන්වන්නේ ඇත්ත වශයෙන්ම ඒක ධාතු අර්ථ වශයෙන් හඳුන්වනවා මිද සිනීහණේ කියන ධාතයෙන් මෙත්ති මෙත්තායනා කියන වචන හැදලා තියෙන ඇති. ඒ කියන්නේ මුරුදු භාවයක් හිතසුව පැතීමක් මෙතන මෙත්තා කියන වචنين හඳුන්වනවා. හිතසුව පැතීමක් ඒක ආදරේ කියලා මේ තෘෂ්ණාව එහෙම නෙමෙයි ආශාවක් නෙමෙයි. එතන සඳහන් කරන්නේ හිතසුව පැතීමයි. දෙමෝපියන්ගේ සිත්වල ආචාර්ය උපාධ්‍යයන් වහන්සේගේ සිත්වල ඒ දරුවන් ගැන ශිෂ්‍යයන් ගැන පවත්වන්නේ හිතසුව පැතීමේ හදපත්යෙන් ප්‍රතිරෙන මේ මෛත්‍රියයි. අන්නේ මෛත්‍රී සිත භාවිත බහුලීකృత කිරීම තමයි මෙතන මෛත්‍රී භාවනා නමින් හැඳින්වෙන්නේ. මේ භාවනා වැඩිම සඳහා සූත්‍ර දේශනා රසක තියෙන උපදේශය. එකක් කරණීය මෙත්ත සූත්‍රේ, දැන් මේ මෙත්තානිසංස සූත්‍රය, කඳ පිළිත මේ වාගේ මෛත්‍රී භාවනා සම්බන්ධ උපදේශ රාශියක් තියෙනවා. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ අද ධක්මවිහා විභංගේ බොහොම සවිස්තරව දැක්වෙනවා. එවැගේම පටිසම්භිදා මාර්ගපාළේ මෛත්‍රී කතා නමින් මෙත්තා කතා නමින් විශේෂ දේශනා පෙළක් සඳහන් වෙනවා. තවත් සූත්‍ර දේශනා රසක සඳහන් වෙනවා මෛත්‍රී වඩන හැටි. ඒ සියල්ල සම්පින්දනයේ කොට විසුද්ධි මාර්ග භාවනා මාර්ගය හඳුන්වනවා මෛත්‍රී වර්ණ සියල්ල සම්පෙන්නණය කළ භාවනා මාර්ගය. ඒක పూర్ව ආචාර්යයන් වහන්සේලා පුරුදු කරෝ පිළිවෙලයි. අද බොහෝ දෙනා මේ මෛත්‍රී වාක්‍ය කියවනවා. මෛත්‍රී වාක්‍ය ජීවත් ඒකත් බොහොම වටිනා පින්කමක්. ඒක සුළු මොහොතක් හරි මෛත්‍රී සිත පැවැත්වීම විශේෂානිසංසයක්. සරුවක්යන් වහන්සේම දේශනා කළ තියෙන අච්චරා සංඝාත සූත්‍ර තුනකම අච්චරා සංඝාත මත්තම් පිචේ භික්ඛවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති මෙත්තං චිත්තං භාවේති මෙත්තං චිත්තං බෞලී කරෝති අයං උච්චති භික්ඛවේ භික්ඛු අරිත්තඥානෝ විහෙරති සත්තු ශාසන කරෝ ඕවාද කතිකරෝ අමෝඝං රට්ඨපින්දම් බුඤ්ජති කිය යම් කිසි භික්ෂුවක් අසුරුසනක් ගාන තරම් හරි මෙත්සිතේ වඩෙනවා නම් ඔහු ධානයෙන් නොපිරිහුණු කෙනෙක් වෙනවා බුද්ධ අනුශාසනාව අනුගමනය කළ කෙනෙක් වෙනවා. එවැගේම සදහැවතුන් පිරිනමන සිව්පසේ මහත්ඵල කරන්නෙක් වෙනවා කියන එක දේශනාව සඳහන් වෙනවා. වේලාම සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා මේ මහා පොළොතලේ සමතලා කළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට දෙන උතුම් දානයකට වඩා සුවදිකින් වර්ණ සංඝාට ආවාසය කරවීම මහත්ඵලය. ඊටත් වඩා කිරිපීරක් දෝනාතරෙන් කිසි සීලේ සුළු වේලාවක් මෛත්‍රිය වැඩිම මහත්ඵලයි මහානිසංසයි කියේ. එනිසා දැන් අපි මේ මෛත්‍රී භාවනාව පුරුදු කර ගැනීමට අදිෂ්ඨාන තබා ගැනීම ගැන මම අතිශයින් කරුණාවෙන් ආරාධනා කරනවා. මෛත්‍රී භාවනා අත්‍යවශ්‍යයි. අද කාලේ විශේෂයෙන්ම ලෝක සත්‍යයට වැඩිම පිහිටා තිබෙන්නේ දේශය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පටිඝ සංඥාව. එයා ගිනි ගිනි අග්නිස්කන්ධය ගිනි කඳක්. ඒ දේශේ නැමැති ගිනි කඳ නිමන්නේ තියෙන එකම ජලය තමයි සිසිල් ජලය තමයි මෛත්‍රිය. එනිසා තුන් ලෝකයේ ගිනිගෙන දැල්වෙන මේ දේශේ නිවා ගැනීමද තමන්ගේ සිත ඉස්සලා නිමා ගන්නට ඕන. තමන්ගේ සිත නිමා ගැනීම සඳහා මෛත්‍රී භාවනා පුරුදු කර ගන්නටම ඕනේ. මෛත්‍රී භාවනාව සම්බන්ධ විසුද්ධි මාර්ගයේ හා තවත් තැන්වල දක්වන විශේෂ අනුශාසනා පෙළක් තියෙනවා. එයින් කීපයක් මෙහිමයි. තමන්ගේ තමන් ඉස්සෙල්ලා මෛත්‍රී කරගන්නවා. ඊළඟට සම්භාවනීය උතුමෙකුට මෛත්‍රී කරන්නට ඕනේ. ඊළාට මද්දස්ත කෙනෙකුට මෛත්‍රී කරන්නට ඕනේ. ඊළාට තමන්ගේ විරුද්ධකාරකම් කරන කෙනෙකුට විරුද්ධකාරයෙකුට මෛත්‍රී කරන්නට ඕනේ. මේකේන අවස්ථා අනුපිළිවෙලින් මෛත්‍රිය වැඩිවීමෙන් තමයි ප්‍රයෝජන ලැබෙන්නේ. හැබැයි ජීවත් වෙන අයට පමණයි මෛත්‍රී කළ යුතු වන්නේ ධානය වඩන්න නම්. මේ පරිලෝකයට මෛත්‍රිය වැඩිමෙන් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. එවාගෙම විශේෂයෙන්ම මුලින් ධ්‍යාන ලබන්නේ ඉස්සරෙන් සිතේ පුරුදු වෙන්නේ ඉස්සරේ ස්වාමි පුත්‍රයා විසින් බෙදින්දටවත් ස්වාපුත්‍රනි ස්වාමි දියණිය විසින් ස්වාමියාටවත් මා කෙලින් මෛත්‍රී කරන්න එපා කියන එක අනුශාසනා කළා කියලා. එවාගෙම අතිමිත්‍ර අතිහිතවත් අයට මෛත්‍රී කරන්න යාමෙන් මෛත්‍රී ස්වરૂපෙන් රාගසිත ඇති වෙන බැරි නොයි. එනිසා සරුවක්යන් වහන්සේ වදාළ උපදේශ අනුව බලනකොට මෛත්‍රී භාවනාවට පද හතරක් අපි ගන්නට ඕන. ඒ පද හතරේ දැන් Tamanne තමන් මෛත්‍රී කර ගැනීමේදී අහං අවේරෝ හෝමි අහං අබ්භ්‍යාපජ්ජෝ හෝමි අහං අනීගෝ හෝමි අහං සුඛියත්තානම් පරිහරාමි කියන වචන හතර Taman වෙනුවෙන් පාවිච්චි කරනවා. Tamanne තමන් මෛත්‍රී කිරීමෙන් ඥාන ලැබෙන්නේ නැහැ. තමන්ට තමන් මෛත්‍රී කිරීමෙන් බලාපොරොත්තු වන්නේ තමන් සාක්ෂි කරගෙන අන් අයට මෛත්‍රිය වැඩිමයි. ඊළඟට එක්කෙනෙකුට මෛත්‍රිය වැඩිීමේදී අවේරෝ හෝතු අබ්බාපජ්ජෝ හෝතු අනීගෝ හෝතු සුඛී අත්තානම් පරිහරතු කියන ඒක වචنين මේ වචන අතර පාවිච්චි කරනවා. බොහෝ දිනෙකට නම් දෙන්නේ කොහේ ඊට වැඩි ගානකට නම් අවේරා හොන්තු අබ්බාපජ්ජා හොන්තු අනේගා හොන්තු සුඛී යත්තානම් පරිහරන්තු වචන හතරයි භාවිතා කරන්නේ. මේදී සිංහල වචනෙන් අපි භාවිතා කිරීමේදී මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. මේ දේටයි භාවිතා කරන්නේ තමන් ගැන. අනුන් එක්කෙනෙක් ගැන නම් වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා වැඩි දිනෙකට නම් වෛරය නොවෙත්වා, කරා නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා මේ වචන පාවිච්චි කරන්න මතක තබා ගනිමු. ඊළඟට මේක භාවිතා කිරීමේ විශේෂයෙන්ම සිත සමාධිමත් වීමේ ක්‍රමයේ ඉගෙන ගන්නට ඕනේ. ඒක සමාධිමත් වෙන හැටියට භාවනාව දියුණු කරන්න එක වචනයක් ගන්න ඕනේ, එක කෙනෙක් ගන්නට ඕනේ. ජීවත් වෙන්නේ තමන්ගේ මෞතුමිය නම් කේතුමා නම් නැත්නම් ගුරුවරයා නම් එවාගේ Taman උපකාර වූ කල්යාණ මිත්‍රයෙක් ඉස්සරහා ඉන්න ඇති හිතා ගන්නට ඕනේ. බොහොම සන්තෝෂයෙන් සතුටු මුලින් ඉන්න ඇති හිතාගෙන එතුමාගේ නරකණය ගැන අරමුණු කරන්නට ඕනේ. ඉස්සෙල්ලා Taman එක වචනෙන් මෛත්‍රී කරගන්නවා. අපි හිතමු පළවෙනි වචනේ කියලා මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කියන වචනේ 10 12 සැරයක් තමන් ගැන කියා ගන්නවා. ඊළඟට තමන්ගේ කල්යාණ මිත්‍රේ අපේ තුමු තමන්ගේ මව්තුමිය කියලා. අගේ මෑණියෝ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා එක වචනේ පාවිච්චි කරන්නට ඕනේ. එක වචනේ එකවරක් දෙකක් නෙමෙයි සියවර දහස් වර ඉක්මන් නොවේ, පමා නොවේ, හිත විසිරුවා ගන්න නැතුව මනා සිහියෙන් මනා නුවණින් කියවන්නට ඕනේ ඉති. ඉතින් කියවගෙන කියවගෙන යනකොට ඒ තමන් අරමුණු කරන මෞතුමිය තමන් ඉස්සරහා ඉන්නේ ඇති වරින් වර ඊට මැවි මැවි පේනවා. ඊළඟට ඒ විදිහේ පෙනිපින් ගිහිල්ලා තමන්ගේ සිතේ නීවරණ ටික යට වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්නේ හිතේ ධානාංග පහ ශක්තිමත් වෙනවා. ඒ අරමුණ සිහිපත් කිරීමේ විකාර්කය ඒ අරමුණ සිහිපත් කරමින් යසිරීමේ ਵਿਚාරය, ඒ අරමුණ සිහි කිරීමේදී ඇති වෙන ප්‍රීතිය, ඒ අරමුණ සිහි කිරීමේදී ඇති වෙන කායික මානසික සුවය, ඒ අරමුණ මෙනෙහි කිරීමේදී විසිරී නොයන සිත ඒකාග්‍රතාව මේ කරුණු පහ සත්‍යමත් වෙනවා. ඒක සත්‍යමත් වෙන්න වෙන්න ගිහිල්ලා අන්තිමේදී නීවරණ සම්පූර්ණයෙන් යටපත් වෙලා ඥානාංග සම්පූර්ණයෙන් ශක්තිමත් වෙලා හිත ධානය බාටපත් වෙනවා. ඒ ධ්‍යාන බාටපත් වීමේදී ගුරු උපදේශයක් ලබා ගන්නට ඕනේ ඒක ආවර්ජනා කරන්න ඇති. පළමුවෙන් ඇතේ එක චිත්තක්ෂණයයි. ඊළඟට නැවත නැවත ඒක සිතේ සමාධිමත් වෙන හැටියට මෙනෙහි කරන්නට ඕනේ. ඊළඟට ඒක අදිෂ්ඨාන කරමින් විනාඩියක් පවතිවා විනාඩි දෙකක් පවතිවා ආදි වශයෙන් ටිකින් ටික ඒ ඥාන ශක්තිය දියුණු කරන්නට ඕනේ වැඩි වේලාවක් පවත්වා ගන්නේ. විනාඩි 5 විනාඩි 10 විනාඩි 15 විනාඩි 20 විනාඩි 30 විනාඩි 45 ප්‍රය පය කාමාරෝම දිගට පවත්වා ගන්න අදිෂ්ඨාන කරමින් ඒ ධ්‍යාන ශක්තිය වැඩි දියුණු කරගන්නට ඕනේ. ඊළඟට ඒකේ වශීභාවයක් ඇති කරගන්නට ඕනේ. වශීභාවය කියන්නේ ඕනම වෙලාවක ඕන ඉරියව්වක ඒ ධ්‍යානයටපත් වෙන්න පුරුදු වීමයි. ඒකට කියනවා ආවර්ජින වශීතාව, සමාපජ්ජන වශීතාව, අදිෂ්ඨාන වශීතාව, උත්තාන වශීතාව පච්චවේකනා වශීකාව කියලා. ආවර්ජනා කියන්නේ තමන් ධානයේපත් වෙච්ච අරමුණ. දැන් මෑණියෝ නම් මෑණියෝ හිතින් අරමුණු කරන්නට ඕනේ. ඊළඟට පළවෙනි ධානයේ තියෙන අංග පහයිනේ. ඒ විතරක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන අර්පණාව සමාධිගත වේවා කියලා සමාපඥේ අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවක් පවතිවා කියලා වෙලාව අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවකින් අවදි වීම සිද්ධ වේවා කියලා වෙලාව අදිෂ්ඨාන කරනවා නැගිටින්නේ. ඒ සියල්ල සම්පූර්ණ කළා ධානයෙන් අවදි වුණාට පස්සේ ධානාංග මෙනෙහි කරනවා. මේ විදිහට සීවර දහස්වරේ පළවෙනි ධාන සිත ප්‍රගුණ කරන්නට ඕනේ, පුහුණු කරන්නට ඕනේ, වශී කරන්නට ඕනේ. ඊට පස්සේ තමයි මේ පළවෙනි ධාන සිත තෘප්තිමත් බවටපත් වුණාට පස්සේ ඒ ධානෙට සමවැදිලා ධානාංග පහ මෙනෙහි කරලා ඒ ධානාංග පහෙන් මුල් දෙක උදා අවදානික බව විතරක ਵਿਚාර දෙක අවදානික බව තේරුම්ගෙන තීති සුඛේ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධානයේ සමාධියෙන් අදිෂ්ඨාන කරන්නට ඕනේ. දැන් නීවරණ යටපත් වූ කෙනෙක් දැරින් ප්‍රථම ධානයේ වශීකල කෙනෙක් දැරින් බොහොම ලේසියෙන් දෙවෙනි ධානය ලැබෙනවා. ඒකෙදි විකාරක ਵਿਚාර නැහැ. ඒකේ ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව සහිතව ලැබෙනවා. ඒකත් අර වාගේ වශී කරගන්නට ඕනේ බොහෝ වේලාවක්. ඒක වශී කරගෙන දැන් ඇති කියන தත්ත්වයට ඒ ධානසිත ප්‍රගුණුණාට පස්සේ අයමත් මුල ඉඳලා පළවෙනි ධානයටපත් වෙනවා ධානාංග බලනවා දෙවෙනි ධානයටපත් වෙනවා ධානාංග බලනවා ඊළඟට දෙවෙනි ධානයේ තියෙන ප්‍රීතියේ ආදීනව සලකලා සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානයට සමාදින්න අදිෂ්ඨාන කරනවා ඒකත් බොහොම ලේසියෙන් ලැබෙනවා ඒ ලැබුණාන් පස්සේ එකත් අර වාගේ වශීතා පහට අනුව වශී කරගන්නට ඕන. මේන එකම වචනයෙන් එකම වචනයෙන් ධ්‍යාන තුනක් ලබා ගන්නවා. ඒ ධ්‍යාන තුනම සෝමනස්ස සාගතයි. උපේක්ෂා සාගත මෛත්‍රී ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ඒසා දැන් මේ ධ්‍යාන තුන හැකිතාක් ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන තවත් කල්යාණ මිත්‍රයෙක් එක්කෙනෙක් ගන්නවා. සමාගය පියා ජීවත් වෙනවා නම් එතුමා ගන්නවා. ඊළඟට තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවනම් එතුමා ගන්නවා. මේ විදිහට එක එක්කෙනාට 10 දෙනෙක් වගේ එනකන් වෙන වෙනම ධ්‍යාන වඩන්නට ඕනේ. ඉතින් ඊළඟට එක්කෙනෙක් කරමුණු කරගෙන <clears throat> දෙවෙනි වචනේ ධ්‍යාන වඩනවා වෛර නොවේවා කියලා දෙවෙනි වචනේ තරහ නොවේවා කියන වචنين ධ්‍යාන වඩනවා තුනක්. ඊළඟට නිදුක් නිරෝගී වේවා කියන වචنين ධ්‍යාන තුනක් වඩනවා. සෝපත්තේ වාචින වචනෙන් ධ්‍යාන තුනක් වඩනවා. එක්කෙනෙක් අරමුණු කරගෙන ධ්‍යාන 12ක්ම උපදවනවා. ඔය විදිහට 10 දිනාට වෙන වෙනම ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟට 10 දිනා එක්කාසු කරලා එකතේ 10 දිනාටම ධ්‍යාන 12ක් වඩන්න උපකාර වෙනවා. උත්සාහවන්ත වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ එක එක්කෙනෙක් ගන්නෙ. මධ්‍යස්ථ එක්කෙනෙකුටත් ඔයගේ ධ්‍යාන 12ක් වඩනවා. දෙන්නේ තුන් දෙනෙක් ආදි වශයෙන් 10 දෙනෙක් විතර අරගෙන 10 දෙනාට වෙන වෙනම ධ්‍යාන වඩලා 10 දෙනාම එකතු කරලා ධ්‍යාන වඩනවා. ඊට පස්සේ තමයි Tamanne සතුරු කෙනෙක් ඉන්නවා නම් ඔහුට ධ්‍යාන වඩන්න යොමු වෙන්නේ. සතුරු කුජලයාටත් අර වගේම ධ්‍යාන 12 12 සමාදින්න ඕනේ. එක්කෙනෙක් හරි වැඩි දෙනෙක් හරි නිතරමකට වෙන වෙනම වඩන්නට ඕනේ. දැන් කුජලයාගේ సంతානේ දැන් ඒ යෝගාවචරයාගේ ධ්‍යාන වඩන්නගේ సంతානේ කුජල ભેදයක් නැහැ. ඒකට කියනවා සීමා සම්භේදය කියලා. මේ හිතවතා මඳාතා අහිතවතා කියලා වෙනසක් නෑ ඕනම කෙනෙකුට තමන්ගේ හිත ධානා බාටපත් කරගන්න පුළුවන්. ඒ වෙලාවට තමයි පින්නතුනේ ධාන විකරවන කරන්න පටන් ගන්න. විකරණ කියන්නේ පැතිරීම. ඒ කියන්නේ දැන් තමන් ඉන්න නිවසක් නම් නිවසේ ඉන්න සීල දෙනාට මෛත්‍රී ධාන 12ක් වඩනවා පොදු විහාරගෙන. ඊළඟට තමන් ඉන්නේ ජවත්තේ තමන් ඉන්නේ ගමේ තමන් ඉන්නේ නගරේ, තමන් ඉන්නේ පළාතේ, තමන් ඉන්නේ රටේ, තමන් ඉන්නේ ලෝකේ. ওই විදිහට ඉහළ ඈතට ඈතට මේ කොටස් බෙද බෙදාගෙන ධ්‍යාන වඩන්නට පුරුදු වෙනවා යෝගාවචරයා. ඒක බොහොම සරලයි, බොහොම සහැල්ලුයි, බොහොම ක්‍රීඩාවක් වාගේ. ඊළඟට හැබැයි මේ ඉහළට ඉහළට ගන්න ඕනේ සිතේ දැන් තමන්ගේ ගෙදර සියලු දෙනාට මෙත් කරන ගෙදරින් ඉහළ හිත තියාගෙන ගෙදර දිහා බලන ඉන්න හැටියට මෛත්‍රී වඩන්න ඕනේ. ඔයාගේ ගම නගර ආදී වශයෙන් ඉහළට හිත යවමින් ලෝකයේ ගැන බලනකොට අර තිස්සේ භූමිතලේ ඉහළ භාග්‍රේ දක්වා ඉහළට හිත ගිහිල්ලා තමයි ලෝකයේ දිහා බලාගෙන මේ මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන් වෙන්නේ හරියට ගුවන් යානක ඉඳගෙන පාල තියෙන ප්‍රදේශයේ පින්තූර ගන්නවා වගේ හරියට වැහි බින්දු වැටෙනවා වගේ මෛත්‍රී සිතිවිලි දවන්න සමර්ථ වෙනවා ඊට පස්සේ තමයි දිශා වශයෙන් හැරෙන්නේ Taman ඉන්නේ තනිල නගරන දිශාව හිතලා ඒ නැගරණ දිශාවේ සත්‍යයන්වත් ඔය වගේ මෛත්‍රී එක එකනාට ධානය බැගින් වඩෙනවා. ඒ වගේ නැගෙට අනු දිශාවට දකුණු දිශාවට දකුණු අනු දිශාවට බටහිර දිශාවට බටහිර අනු දිශාවට උතුරු දිශාවට උතුරු අනු දිශාවට යට දිශාවට උඩ දිශාවට කියන දස දිශාවටම මේ මෛත්‍රී විස්පාරණය විකුරුවනේ පවත් වෙනවා. මේ කාචාරී සිදුවීමක්. මෙහිදී ධ්‍යාන 528ක් ලැබෙනවා. අත් වශයෙන් මේ ධ්‍යාන වඩනවා කියන එක බාහිරින්ද කාරණයක් නෙමෙයි. මේක බුදුරජාන් වහන්සේ අපේ සියලු දෙනාට අනු මේ පිළිවෙල උගන්වලා තියෙනවා. ඒවා තමයි අපේ අර්ථ කතාවලත් විස්තර වශයෙන් දක්වලා තියෙන්නේ. පූර්වාචාර්යයන් වහන්සේලාට උපදෙස් දීලා තියෙනවා. එවාගේ වර්තමාන කාලයේ තෙරෙන ගල්යාණ මිත්‍ර උතුමන් උපදෙස් දෙනවා. එනිසා මේ මෛත්‍රී භාවනා සම්බන්ධව වැඩි වශයෙන් අපි ප්‍රගුණ කරන්න උදේ අවදි වූතන් පටන් නිින්දට යනතුරු කරන සෑම ක්‍රියාවක් ගානේම මෛත්‍රී සිත් වඩන්න අපි පුරුදු වෙනවා නම් මුළු ජීවිතේම භක්මයක සමාන භක්ම වේරණ ජීවිතයක් ගත කරන්නේ කියලා. බුද්ධ වචනේ තේනවා ත්‍රිත්‍යං චරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිත්තේය භක්මනීතං විහාරං ඉදමාහෝකේ හිතගනින්දී හිතෙද්දී වාඩි වී සිටින්දී අවිදිමින් සිටින්දී රාගයෙන් සැතපේ සිටිද්දී යන්තාක් නොනිදා ඉන්නවනම් හැමෙලා මේ මෛත්‍රී සිහිය පවත්වනවා නම් ඕ මේ මනෝලෝම සිටින්නා වූ බ්‍රහ්ම විහරණ ඇති බ්‍රහ්මේකා සමානයි කියලා බුද්ධ වචනේ සඳහන් වෙනවා එනිසා මේ සම්බන්ධව අපි නිරන්තරයෙන් උනන්දු වෙන්නට ඕනේ උද්‍යෝගිමත් වෙන්නට ඕනේ මෛත්‍රී ඥාන වැඩෝ කෙනෙකුට අනිත් ඥාන ඔක්කොම වඩන්න පුළුවන් ඒ කියන්නේ ආනාපාන ධ්‍යාන වඩන්නත් පුළුවන්. අසුභ ධ්‍යාන වඩන්නත් පුළුවන්. සිව්බම වේරණම ධ්‍යාන වඩන්න පුළුවන්. එවාගෙම කසින ධ්‍යාන වඩන්න පුළුවන්. අර්පණා කර්මස්ථාන ඔක්කොම 30ක් තියෙනවා. එහෙම වඩන්න පුළුවන්. මාක්නිසාද මෛත්‍රී ධ්‍යානය වැඩිමින් ඇතිවෙන මෛත්‍රී භාවනාවේ ආස්වාදයේ නිසා හැම භාවනාවක් කරන්නේ ඊතර සත්‍යය ලැබෙනවා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ දැන් මේ කියන භාවනා කරන්නේ එක්කෙන් වෙලා වාඩි වෙලා කරන එක නෙමේ ධාන වැඩිම ඒවා ප්‍රගුණයෙන් පස්සේ තමයි සිව් විරියවම පුළුවන් වෙන්නේ ඒ අතරේ අපි පරිකාරම වශයෙන් පුහුණු වීම වශයෙන් හැම විටම මෛත්‍රී සිත පුරුදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා දැන් අපි උදේ අවදි වෙනකොට හිතෙනවා මේ අපේ නිදාගනී සිටිය ඇඳ හදාපු අය නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කෙටි වචන වලින් හිත මෛත්‍රිය වැඩෙනවා. ඊළඟට තමන් <clears throat> ඇඳුම් අඳිනවා නම් මේ ඇඳුම් සකස් කළාය මිලට දුන්න නිදුක් නිරෝගී සුවපත් වේවා. දක්මදිනවා නම් දක්මදින උපකරණ නිෂ්පාදනයේ කාලේ මිලට දුන්නය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. එවාගේම වතුර භාජන ගන්නවා නම් මේ භාජන නිෂ්පාදනයේ කාලය මිලට දුන්නය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔය වගේම කේතන් හදා ගන්නවා නම් කෑම හදා ගන්නවා නම් ඒ සම්බන්ධවත් එකක් එකක් ගානේ හිත මෛත්‍රියෙන් යොදවනවා. ගමනක් යන්නේ ඉස්සෙල්ලා ඇඳුම් ඇඳ ගන්නවා, පාවහන් දා ගන්නවා, අවශ්‍ය දේවල් ගන්නවා. එකක් එකක් ගානේ ඒ ඒ පුජ්‍යලයන් ගැන හිතලා මෛත්‍රිය වඩනවා. වාහනේ කියනවා නම් මේ වාහනේ නිෂ්පාදනය කළ අය, මේ වාහනේ මිලක දුන්න අය, මේ වාහනේ පදවන අය, නිරෝගී සුවපත් වෙත්වා මෛත්‍රිය වඩනවා. යම් තැනකට යනවා නම් යන ගමනේදී මේ මාර්ගය හදා දුන්න ඇතුනි දුක් නිරෝගී සුවපත්ත්වා මේ මාර්ගය ඉදිරියෙන් යන්නේ ඇතුනි දුක් නිරෝගී සුවපත්ත්වා මාර්ගයේ පිසුපසින් පිටුපසින් යන අය දුක් නිරෝගී සුවපත්ත්වා මේ දෙපැත්තේ යන්නේ නැහැ ගවල් දොනවල කඩසාපුල විහාර දේවාල පල්ලි කෝවිල් ආදී වාසය කරන අය කර්මාන්ත ශාලා ආරෝග්‍ය ශාලා පාඩ ශාලා විශ්‍රාම ශාලා පෙට්‍රෝල් සෙට් ඩිස්පෙන්සරි එවැගේම අමුදා කඳවුරු පොලිස් ස්ටේෂන් වල වාසය කරනොත් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා මේ වාගේ හිතන්න පුරුදු වෙනවා. ඊළඟට යම් ආයතනයකට යනවා නම් අපි හිතමු ආරෝග්‍ය ශාලාවට යනවා නම් මේ ආරෝග්‍ය ශාලාවෙන් දෙවියෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ ආරෝග්‍ය ශාලාවේ වෛද්‍යවරු නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ සේවක සේවිකාවෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. මේ ප්‍රතිකාර ලබන්නෝ නිදුක් නිරෝගී සුවපත් වේවා හැම වෙලාවෙම එක එක අරමුණ අරගෙන මෛත්‍රී වඩන්න පුළුවන්. ඔය වගේම වෙලඳා තැනකට යනවා නම්, කුඹුරට යනවා නම්, වත්පිටියට යනවා නම්, එහෙම නැත්නම් පාඨශාලාවකට යනවා නම්, එහෙම නැත්නම් උසාවියකට යනවා නම් ඕනෙම තැනක ඒ ඒ අයට මෛත්‍රී කරන්න පුරුදු වීමෙන් ගිය ගිය තැන තමන් කරන කටයුතු බොහොම සාර්ථකව ඉෂ්ට සිද්ධ කර ගන්නත් පුළුවන්. හැම දිනාගේම ආශිර්වාදේ තමන්ට ලැබෙනවා. එපමණක් නෙමෙයි මේ මෛත්‍රී භාවනා වැඩිීමේදී තමන්ගේ సంతානෙහි චිත්ත సంతානෙහි බොහෝම ප්‍රසන්න වෙනවා. චිත්ත సంతානෙ ප්‍රසන්න වීම නිසා හෘදේ වස්තුව ප්‍රසන්න වෙනවා. හෘදේ වස්තුව ප්‍රසන්න වීම නිසා ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව සකල ශරීරයේ පැතිරී යාමෙන් නිරෝගී රූප කලාප උපදවනවා. ඒ නිරෝගී රූප කලාප බොහෝ ප්‍රභාස්වරයි. එනේ වර්ණයක් ඇති වෙනවා කහ පාට රත්තරන් පාට වර්ණයක්. ඒ වර්ණය අපේ ශරීරයෙන් පිට වේදවා. අපට ඇහැට පේන්නේ නැහැ. ඒ වර්ණය භූම රංගවම් පාට වර්ණයක් තමයි මාත්‍රේ වඩන්නාගේ සිතෙන් හිත නිසා පිට වෙන්නේ. ඒ වෙලාවේදී මැස්සෙක් මදුරෙක්වත් ඇවිල්ලා කරදර කරන්නේ නැහැ. සතෙක් පෑගුණාක් දෂ්ට කරන්නේ නැහැ. බල්ලෙක් ගොඩා ගන්නවත් හපාන්නේ නැහැ. එවාගෙම සතුනේ හිටියත් ඒ පුජ්‍යයාගේ හිත මුරුදු වෙනවා. ඒ වගේම අවියාවද වදින්නෙත් නැහැ. ඒ වගේම වශයෙන් ශරීරගත වෙන්නෙත් නැහැ. ජීන්න විපත්‍යක් වන්නෙත් නැහැ. මේ වාගේ පුදුම අනුශාස් තමන්ට විඳ ගන්න පුළුවන් අත්දැකීම් ලබන්න පුළුවන්. ඒ වගේම මේ මෛත්‍රී ඥාන වැඩි වීම නිසා මෛත්‍රී සිත පුරුදු කිරීම නිසා එයින් ආයුෂ වැඩිදවා. මොකද ශරීරය නිරෝගී වෙනවා මෛත්‍රී නිසා වර්ණය වැඩි වෙනවා. එවාගෙම මේ සැපේ වැඩි වෙනවා, කාය බලයත් වැඩි වෙනවා, නිරෝගී සෝය වැඩි වීමෙන් ප්‍රඥාව වැඩි වෙනවා. එවැගේම තමන් කරන රැකේ ආරක්ෂා බොහොම සාවධානව කොම සැලකිල්ලෙන් සාමකාමීව කරගන්න අවස්ථාව ලැබෙනවා. හැමදෙනාගේ සහයෝගය ලැබෙනවා. මේ වාගේ අන කටයුත්තකදීම විශේෂානිසංස දැක ගැනීමෙන් මෛත්‍රී සිත තව තවත් දිනමත් කරගන්නට ඒක අවස්ථාවක් කරගන්නට පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනා අපි ප්‍රගුණ කරගන්න අදිෂ්ඨාන කරගනිමු. විශේෂයෙන් මේ මෛත්‍රී භාවනා වැඩෝ මහෝත්තමයන් වහන්සේලා පිළිබඳව පින්නතුන් නිතර අහලා තියෙනවා. මෛත්‍රී භාවනා වැඩෝ රාතන් වහන්සේලා තුලින් අග්‍රස්ථානයටපත් වෙලා සිටියේ ධර්මාසුග රජතුමාණන්ගේ කාලයේ මහා වත්තනී ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියේ මහා අසුගත මහ රහතන් වහන්සේ උන්වහන්සේ අහසේ පලක් බැඳගෙන තමයි අන් අයට කමඨාන් දෙන්නේ. අහසේ පාරියන්කෙන් වාඩිලා කමඨාන් දීලා දෙන උපදේශ අනුව ලබන සියල්ලෝම මාර්ගඵලාභී බාටපත් වෙනවා. ඒ නිසා රහතන් වහන්සේගේ ආශ්‍රමයේ හිටිය 30000ක් රාත් වෙලා. තාතන් වහන්සේලා උන්වහන්සේ වැඩෙන්නේ මේ වනාන්තරේ වන සතුන් පවා ඕනෝ සමග සම්පන්නයි. එක දවසක් ධර්මාශෝක රජුලුවන්ගේ විධානයෙන් ජනසාන කියන ආජීවකතුමා සීකාවකින් වඩම්මන්නේ වෙලාවේ ඔය ආරණ්‍යට බැස්සා. ආරණ්‍යට බහිනකොට දකින් ලැබුණ මේ රහතන් වහන්සේගේ ආවාසය පළමුවෙන්න. ඒ වටේටම මේ සතුන් එක තෙසෙල්ලම් කරනවා දැක්කා. මෝද ගෝනුද ඌරෝද එවාද අලි කොට වලස්සුද කොහොම එකට සෙල්ලම් කරනවා. මේ ජනසාන ආජීවකතුමාට පුදුමයක් ඇති වුණා. රාතන් වහන්සේගෙන් ඇව ස්වාමීනි මේ මොන මොන සත්තුද කියලා. ඒ රාතන් වහන්සේ මේ තැනැත්තාගේ పూర్ව භවය සැලකලා උපදේශයක් දුන්නා. එවැත්නි ඔය තමයි පංචස්කන්ධ කියන්නේ. ඔය තමයි 12 ආයතන. ඔය 18 ධාතු. ඔය තමයි පටිච්චසමුපාද කියන්නේ කියලා අර පරමාර්ථ ධර්ම ගැන කියන්නේ. කියනකොට මේ ජනසානට పూర్ව භවයෙහි ආසා තිබුණු ධාර බමුණෙක් වශයෙන් ඉන්න කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේ වනාන්තරයේදී ඇසූ අභිධර්ම දේශනාවක වචන මතක තිබුණු බැවින් ඒ මොහොතේදී බලවත් ප්‍රසාදයටපත් වෙලා ඒ රහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා කර්මස්ථාන ලබා ගත්තා. ගහක් මුලටකින් වාඩි වුණා එක මාසනේදී සෞඛ්‍යදේශනා මහ රහත් භාවයටපත් වුණා. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස නියදේ මහා බෝධිසත්ව ස්වර්ණසාම කුමාරයා ඉන්න වනාන්තරයේ ඔය වාගේම සීල සත්වෝ සමගි සම්පන්නව කටයුතු කළ ඇති ඒ ස්වර්ණසාම ජාතක දේශනේ සඳහන් වෙනවා. මෙන්න මේක නිසා පින්නතුනි අපි සීලෝම දෙනා යන්නේ එකම නිවන් මඟයි. අපි කිසිම කෙනෙක් කැමති නැහැ සතර සතර පාට වැටෙන්නේ. අපි කිසිම කෙනෙක් කැමති නැහැ සංසාර ගමන දික් කරගන්නට. මක් නිසාද අපේ දීර්ඝ සංසාරයේ නොවින්ද සපක් නැහැ, නොවින්ද දුකක් නැහැ. නොකල කුසලයක් නැහැ, නොකල අකුසලයකුත් නැහැ. මේ සෑම කෙනෙක්ම ත්‍රිසංගත සතුම් පවා කුරුගුඹෝ පවා අසංකේය අප්‍රමේය වාරවල භවාග්‍රේ දක්වා බඹලෝට ගිහින් තියෙනවා. සුද්ධාවාස පහර හැම බඹලෝකටම ගිහින් තියෙන අසංකේය අප්‍රමේය වාරවල. එවාගෙම සද්දින ලෝකවල උපන්න වාර ඒකත් වැඩි. ඒකත් වැඩි මනුෂ්‍ය ලෝකවල උපන්න අය උන්පන් කාලේ එවාගෙම චක්‍රවර්ති රජ වෙච්ච වාරම අසංකේය අප්‍රමේය වාරවල හැම කෙනෙක්ම චක්‍රවර්ති රජලා හිටියා. ඔය වගේම මනුෂ්‍ය ලෝකේ බොහෝම දුක්ඛ ධර්මයන්ට පත් වන අන්දගොළු බීරු උම්මාත්ක මන්ද බුද්ධිකාගේ අභාව්‍යතාවයන්ට පත් වෙලා හිටියා. එවාගේ പ്രേත ලෝක උපන් වාර අනන්තය අපරිමාණයි. තිරිසන් භවයේ තේමයි. අසුර භවයේ තේමයි. එවාගේම ලෝකාන්තරික නරකවල අටමා නරකවල උසුපත් නරකවල උපන් වාර අනන්තයි අප්‍රමාණයි. එවාගේම සසර ගමනේදී ওই විදිහට නොවින්ද දුකක් නොවින්ද සැපක් නැති බැවින් බෞද්ධයන් වශයෙන් අපි සම්මා දිට්ඨිය තියෙන නිසා දන්නවා මේ සංසාර ගමනේ ඒකාන්තෙම දුක් ගමනක් අවාසනාවන්ත ගමනක් බව. සරුවක් යන වහන්සේම දේශනා කොට වදාදා තිබෙනවා මහණෙනි අසුරුචනක් ගන්න තරම්වත් මේ සසරේ වාසය කිරීම සපක් යයි මම කියන්නේ කියලා. ඒ මක් නිසාද විඳින්න තියෙන්නේ දුක්ඛ ධර්මයක්. මේ අවේචේපතම් භවග්නේ දක්වා තිස්සේ භූමියේම බන්ධනාගාරයක්. කරන කුසල කුසල නිමිති කර්මයන්ගේ දඬුවම් විදින ලෝක ධාතුවක් තමයි මේ සංසාර ලෝකලේ. එනිසා මෙන්න මේ විදිහේ බන්ධනාගාරයෙන් අතිමිදී ශාන්ත නිවන්සුව ලැබුණු පිණිස අපි අන නිවන් ගමන සාර්ථක කරන යාමට සුවසේ සිල් රැකීමද සුවසේ දන් දීමද සුවසේ නෛෂ්ක්‍රාම්‍ය කුරන්නේද සුවසේ ප්‍රඥාව දිනු කරගන්න සුවසේ වීරිය වඩන්න සුවසේ අදිෂ්ඨාන බල පිටුවා ගන්න සුවසේ ශාන්තිය පුරුදු කරන්න සුවසේ සත්‍ය වචනේ පිටන්න සුවසේ උපේක්ෂා ගුණයන්හි පිටන්න අපි වැඩි වැඩියෙන් මෛත්‍රී භාවනා ප්‍රගුණ කරගන්නටම ඕනේ ඒ සඳහා ශක්තිය බලය ධෛර්ය වීර්යය බෞද්ධ බෞද්ධ අපි සෑම දිනකටම ලැබේවා වැඩේවා කියලා අපි නිතර මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ඒකම අද විශේෂ වශයෙන් මේ ධර්ම දේශනා පවත්වන දායකත්වයේ ධර්ම පින්නතුන් මේ මොහොතේදී සවන් දෙනවා පළමු වශයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරා තිබෙනවා අංක 421 රාජගිරියේ පාරේ රාජගිරියේ පදිංචි වෙ සිට පරලෝක සපත් ගුණතිලක කොන්ත්‍රාත් පෞද්ගලික සමාගමේ සභාපති දයානන්ද ගුණතිලක මහතා පරලෝක සපත්යේ වසලක් පිරීම නිමිති කොට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා එම ආයතනයේ නීති වසල 6කට පෙර පරලෝක සපත් වූ උපසභාපති උපාලි ගුණතිලක මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ ගුණචලයක කොන්ත්‍රාත් පෞද්ගලික සමාගමේ සේවයේ නියුත පදේ පැලල්ල නාපත වෙන අංක 316 නිවසේ උපාල වීරසූරිය මහත්මයාතුළු පවුලේ සෑම දෙනා විසින් ඒ සෑම දෙනාගේ ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් සිතපත් වෙනවා. අප්‍රේල් 24 වෙනි දින 24 වෙනි දින උපන් දිනයේ දෙන නාවෙනි අරේදාම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවන සම්පත්තිය ප්‍රාර්ථනා කිරීමට මෙදින උපන්දිනයේ දෙන යසෝද සිල්වා මහත්මිය අප්‍රේල් 7 වෙනිදින උපන්දිනයේ දෙන චන්නද සිල්වා මහතා අප්‍රේල් 14 වෙනි උපන්දිනයේ යෙදෙන අංගිකා මහත්මිය අප්‍රේල් 16 වෙනිදින උපන්දිනයේ යෙදෙන රේණුකා මහත්මිය අප්‍රේල් 24 වෙනි උපන්දින උපන්දිනයේ යෙදෙන ඕස්ට්‍රේලියාවේ පදිංචි අශෝක මහතා ඇතුළු සමතේ නිදුක් නිරෝගී සුවය චිරජීවන සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමට උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීමට දායකත්වයේ දරන්නේ දෙහිවල හීල් වීදිය කරවත පාරේ අංක 239 දෙක නිවසේ ටී ඉෂ්ට සිල්වා මහත්මියයි එතුමාණන්ගේ සේලෝ ප්‍රාර්ථනා මුදුන්පත් වේවා අද ජන්මදිනයේ සමාන අතිපූජනීය නාවයනි අරිදාම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝාව සහ ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කියන මේ අදිෂ්ඨානයත් අඟුලුගමේ අරියනන්ද ස්වාමීන් වහන්සේ නාගපොකුණේ අරියශීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී භව දීර්ඝාස සහ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධය පිණිස අද උපන් දිනේ සමරණේ පූජ්‍ය හිණිතියංගල විමලානන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සෝය මේ සඳහා නිර්වාණ අවබෝධය පිණිස අප පවුලේ සීලම දූ දරු ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ සහ උතුම් නිවන් අවබෝධය පිණිස තුන් ලෝක වාසී සීල සත්වාර්ගයාට නිදුක් නිරෝගී සුව පිණිස මෙම මහා ධර්ම දානමේ කුසලයේ හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් ආරේ කුලසිංහ මෑණියන් මංජුලා ගුණවර්ධන සමන්තේ වීරසේකර ජේනවරුන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් ප්‍රාර්ථනා කරමින් පින්පමන වන්නවා ඒ සෑම දිනාගේ ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් සමෘද්ධිමත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඊළඟට මේ ධර්ම දේශනාවේ ප්‍රථමයෙන් සීලයක පිළිපදලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද ඊළඟට ධර්ම දේශනාවේ බොහෝම සාවධානව සවන් දීමෙන්ද එවැගේ ප්‍රාප්ති දාන වශයෙන් පින් පමුණවීමෙන්ද එවැගේම ධර්ම පූජා පැවැත්වීමෙන්ද අත්පත් කරගන්න කුසල සම්භාර ධර්මයේ මේ ධර්ම ශ්‍රවණය කළ සෑම දිනකටම අත්පත් වීමෙන් නිරෝගී සැප බල වින්සත් සත්වර්ෂ ආධික කාල දීර්ඝාය වර්ධනය වෙමින් දෙලෝ සුභසිත කෙලවර අජරාමර සාන්ත අමාමහ නිවන් සුව සාක්ෂාත් වීම පිණිසම හේතු වාසනා වේවා කියාපි ආශිර්වාද කරනවා ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ලංකාදීපං චිරන් රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් ප්‍රාප්තිදාන පැවැත්වීමේ සිදු කළ සෑම කුසලානිසංස බලයෙන් තත්නත්‍රාණ භාවයෙන් සමත දෙලව සුභ සිත කෙලවර සාන්ත අමාමා නිවන් සුවක් වේවා ත්‍යාපි ආශිංසන කරනවා සම්මේතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධං භාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු කුරුණෑගල මල්සිරිපුර පන්සියගම නාරුවෙන ආරණ්‍ය සේනාසනයේ සිට අද උදෑසන ගුවන්විදුලි ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථා අනුශාසක දුරන්දර මහෝපාද්‍යය ශාසන දජ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය නා උයනේ අරියදම්ම නායක ස්වාමීන් වහන්සේ අද අප්‍රේල් මාසයේ 24 වෙනිදා අද දිනට 73 වන පුණ්‍යවන්ත ජන්මදිනයේ සමරන අතිපූජනීය නා වූනේ අරියදම්ම නායක ස්වාමින්වරයන් වහන්සේට ශතවර්ෂාධික කාලයක් දීර්ඝාෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා මතුතුම් ලෞතර බුදුබවම ලැබේවා කියලා අපි සියලු දෙනාම සාදුකාරයක් පාත්වා ආශිර්වාද කරමු අතිපූජනීය නා වූනේ අරියදම්ම නායක ස්වාමින්වරයන් වහන්සේගේ ගෙවිගේ මාර්තු 27 වෙනි දිනට යෙදී තිබුණු පැවිදි දිවියේ 55 වන වසර සැපිරීමත් ඒ වගේම අද දිනට අප්‍රේල් 24 වන දිනට දී තිබෙන 73 වන පුණ්‍යවන්ත ජන්මදිනයේට දිගාසිරි ප්‍රතිමත් අරමුණු කරගෙනයි අද දවසේදී ඊයේ දවසේ මේ වැඩසටහන් මේ පිම්බීමේ සිට සංවිධානය කොට තිබුණේ වන්දනීය වූ පූජනීය වූ නායවෙන ආරණ්‍ය සේනාසනයේ සිට ඊයේ දවසේ අද දවසේදී මේ වැඩසටහන් ගෙනෙන්නට අප සමගින් එක් වූ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ බාහිර ප්‍රචාරකාංශයේ ඉංජිනේරු අශෝක සෙනවිරත්න කාර්යභාර නිලධාරී උදේ වික්‍රමරත්න කාර්මික නිලධාරීන් නිහාල් ධර්මසිරි සමගින් ජගත් ප්‍රසන්න ගාල්ලගේ සහය ලබා දුන්නා ඩොනල් විතාරණ ධම්මසිරි ප්‍රනාන්දු පී නන්දන සමගින් දයරත්න ප්‍රනාන්දු වැඩසටහනේ සම්බන්ධීකරණය කළේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත සහ ප්‍රකාශන අධ්‍යක්ෂක රජිත ගාමිණී විජේසේකර වැඩසටහන් අධීක්ෂණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශයේ බාර සහකාරාධ්‍යක්ෂ තෙන්නකෝන් ඉහෙලගම මම ෆ්‍රෙන්ඩ්ස් නිශාන්ත හේරත් ඔබ සැමට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් නාවින ආරණ්‍ය සේනාසනයේ සිට අප දැන් මයික්‍රොෆෝන යොමු කරනවා කොළඹ 7 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවා සම්බන්ධතා මැදිරියට ඔබ සැමට සම්මා සම්බුදු සරණයි